ධම්මං නිරාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සියලු කුසල් වර්ධනය කරන්නත් සියලු අකුසල් දුරු කරන්නත් සිත පිරිසිදුව තබා ගන්නත් දේශනා කරපු උතුම් ශ්‍රී සද්ධර්මය අපේ ජීවිතව පාරිශුද්ධභාවයට ඊ타ත්ම මහෝපකාරී වෙනවා අපේ චිත්තසංතාන ඊට අනිවාර්යව සකස් කරගන්න අපේ ජීවිතය සුවපත් කරගන්න සසර සුවපත් කරගන්න නිදින දුක් නැති කරගන්න කෙලස් බාරිත හිත ඒ කෙලස් වලින් මුදවාගෙන ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය කරන ධර්මය තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. එතකොට ඒ ධර්මය තුලින් හික්මෙන අපි බොහොම ප්‍රවේශමෙන් කල්පනා කරන්න ඕනේ මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවත් ඒ සඳහායි අපි කොයි විදිහකින් හරි කොහොම හරි කරලා ප්‍රායෝගිකව ඉතා ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ. ඉතා ප්‍රායෝගිකව අපේ ජීවිතයට ධර්මය එකතු කරගන්න ඕනේ. ජීවන ජීවිතයේ ජීවන හැම නිමේෂයකම අකුසලයක් සිදු වෙන්නේ නැති වෙන්න අපි කටයුතු කරේ නැත්නම් අපිට සසර ජීවිතය සූපපත් කරගන්න හම්බෙන්නේ නැහැ. අකුසල කියන්නේ හිත කෙලෙසන ධර්ම. හිත ඊ타මත්ම කිලුට කරන ධර්ම. ඒ කිලුට කරන ධර්ම නිසාවෙන් බොහෝ පාපයන් සිද්ධ වෙන්න පුළුවන්. එවැනි බොහෝ පාපකාරී තත්ත්වයන් අපේ තුලින් සිද්ධ වුණොත් සසර ඊටාම භයානක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි මගතොටේ එනකොට තිරිසන් සත්වයක් පවා දකින්නකොට අපිට අදහසක් එන්න ඕනේ. මං වගේම ඉපදිලා මං වගේම ජීවත් වෙලා මිනිසෙක් වෙලා ජීවත් වෙලා සමහර ධර්මයේ පවා ශ්‍රවණය කරලා හිතපුවා තමයි ඔය තැන් තැන් වල හරක් වෙලා වේය වෙලා මීය වෙලා ඉබ්බ වෙලා තැන් තැන්වල උත්පත්ති ලැබලා තියෙන්නේ. අන්න ඒ වගේ අයයි. ඉතින් මටත් ඔය ටික වෙන්න ඒ හැටි කාලයක්, ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ. කොයි මොහොතක හෝ මගේ මරණය සිද්ධ වුණොත් අකුසල් වලින් පිරිච්ච වෙලාවක මරණය සිද්ධ වුණොත් මේ ටික වෙන්න ඒ හැටි වෙලාවක් යන්නේ නැහැ කියලා. ඒකින්ද ගත කරන හැම වෙලාවකම ගුණවන්තව සිල්වන්තව ජීවත් වෙන්න අපි දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. සිල්වන්තව ගුණවන්තව ජීවත් වෙන්න දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මේ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමහර පිළිවෙත් ධර්ම අපිට ඕන වෙනවා පින්නත් නේ. අපි සමහර විට අපේ පරම බලාපොරොත්තුව සමහර විට නෙවෙයි බෞද්ධත්වයේ කොහොමත් පරම බලාපොරොත්තුව තමයි නිවන් දකින්න එක. නිවන් දැකීම සඳහා තියෙන පිළිවෙත් එක්ක සංසන්දනය කරනකොට කොච්චර සියුම් වශයෙන් තමන්ගේ හිත රැක ගන්න ඕනද එවැනි සියුම් හිත රැක ගැනීමකට පුරුදු පුහුණු කරන අයට ඊට පෙර හිත පුරුදු පුහුණු කළ යුතු ජීවත් විය යුතු ජීවිතේ ජීවත් කරනකොට පිළිපැදිය යුතු බොහෝ කරුණු කාරණා තියෙනවා ඊට පෙර ආතුව තමන්ගේ තුල ගුණවන්තභාවය වර්ධනය වීම සඳහා කටයුතු කරන්න අවශ්‍ය කරන සංකල්ප තියෙනවා වර්ධනය කරගන්න. මේ සංකල්ප අතර කුසලයන් ඍජුවම කුසලයන් වැඩෙන සංකල්ප තමයි අපි කලින් සඳහන් කරලා තියෙන ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ සංකල්පනා. අපි ප්‍රාණඝාතයෙන් හැම වෙලේම Taman තියෙන ඕන ප්‍රාණඝාතයෙන් වෙන්වීමේ අදහස. ප්‍රාණඝාතයෙන් වෙන්වීම විතරක් නෙවෙයි ඊට එහා ගිය හැඟීම් චේතනාවල් සංකල්පනාවක් අපේ හිතේ ඇති වෙන්න ඕන සියලු සත්වයෝ කෙරෙහි මෛත්‍රී සහගත සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත සංකල්පනා. එතකොට ඒ වගේම හොරකම් කිරීමෙන් මිදීම වගේම තමන් ලද දෙයින් සතුටු වෙමින් ජීවත් වීමේ සංකල්පනා තියෙන්න ඕනේ. මේ වගේ සීලවන්තකම වගේම ගුණවන්තකම් කියන ඒවා අපේ අපේ ජීවිතය තුළ වර්ධනය වෙන්න ඕනේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩෙන්න නම්. කාමයේ වර්ධවා හැසිරීමෙන් වැළකීම සීලවන්තකමක්. එතකොට හොරකම් කිරීමෙන් වැළකීම සීලවන්තකම. ප්‍රාණඝාතයෙන් වැළකීම සීලවන්තකම. හැබැයි මෛත්‍රියෙන් සාගත බවෙන් කටයුතු කිරීම ගුණවන්තකම. තමන්ට ලද දෙයින් සතුටු වීම ගුණවන්තකම. පර ස්ත්‍රියක් පර පුරුෂයෙක් කෙරෙහි සිතුවිල්ලක්වත් ඇති නොකරගෙන වාසය කිරීම ගුණවන්තකම. බොරු කීමෙන් වැළකීම සීලවන්තකම. තමන්ට තමන්වත් බොරුවක් බොරු සිතුවිල්ලක් ඇති කරගන්න නැතුව සත්‍යවාදීව ජීවත් වීම ගුණවන්තකමක්. හරි? පරුස වචනෙන් වැළකීම සීලවන්තකම. මන වඩන වචන භාවිතා කිරීම පරුසය අනිත්‍යයි පරූස කරන වචන වලින් සමහර අයගේ ජීවිතේ. ඉතින් එහෙම නැත්නම් හැම වෙලෙම කෙනෙක්ගේ සිත ආරක්ෂා වෙන මන වඩන වචන පාවිච්චි කිරීම ගුණවන්තකම. කේලම් වලින් වැළකීම සීලවන්තකම. එතකොට කේලම් වලින් කරන්නේ සමගීව ඉන්න අය විඳවීම. ගුණවන්තකම් ගුණවන්තකම ඒකට ප්‍රතිවිරුද්ධ ගුණවන්තකම තමයි විඳිච්ච අය සමගි කරලවා සතුටු වීම. සමගි වෙච්ච අයගේ සමගිය තහවුරු කර සතුටු වීම ගුණවන්තකම. ඕපදූප කතා කර කර ඉන්න එක සම්ප්‍රප්පලාප දෙදවීම දෙදවීමෙන් වැළකීම සීලවන්තකම. ඉතින් නිස්සබ්දව හිටියානම් ඒ සීලය කැඩෙන්නේ නැහැ. නමුත් නිස්සබ්දව ඉන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අර්ථවාදී විනයවාදී ධර්මවාදී ඒ අන් අයට යහපතක් වෙන නිධානයක් තැම්පත් කරගත්තා වාගේ අන් අයට නිධානයක් තැම්පත් කරගත්තා වාගේ අවශ්‍ය කරන වචන වලින් සංග්‍රහ කිරීම ගුණවන්තකම. ඒක ඔය ටික කියනකොට බලන්න ඕන අපි බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද? සීලවන්ත ගුණවන්ත මිනිසුන් සකස් කරන සාර ධර්ම පිරි සමාජයක් අපි කියන්නේ. හරියට කියන සාර ධර්ම පිරි සමාජයක් කියලා. දැන් සාර ධර්ම කොහෙද තියෙන්න ඕනේ එතකොට? සාර ධර්ම උපදින්න ඕනේ කොහෙද? මිනිසුන්ගේ సంతානවල මිනිසුන්ගේ సంతානවලයි සාරධර්ම උපදින්න ඕනේ. අද අපි අපේ අවධානය යොමු කරන්නේ පොඩි දෙයකට උනත් මේක මහා ලොකු කාරණාවක්. නිවන් මාර්ග ධර්මදේශනා මාලාවේදී මේ කාරණාව සාකච්ඡා කරේ නැත්නම් මම හිතන එක ලොකු අඩුවක් කියලා. පින්නත් මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා කරුණාව. බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ තියෙන මහා ගුණය යම් කිසි කෙනෙකුට අනුමාන වශයෙන් හරි දැනෙන්න ඕනද නැද්ද? කවදාක්වත් සරියුත් මහ රහතන් වහන්සේටවත් බැරි වුණා සරියුත් මහ රහතන් වහන්සේටවත් බැරි වුණා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් විනිවිද දකින්න. සරියුත් මහ රහතන් වහන්සේ එක තැනකදී මහා සිංහනාදයක් කරනවා. බුදුරජාණන් වහන්සේ තරම් තවත් මේ සම්මා සම්බුද්ධත්වයේ තර කෙරෙහි කලා වූ කැපකිරීම කරපු මේ විදිහට නොයේකුත් ආකාරයේ බුදුරජාන් වහන්සේගේ ගුණ සඳහන් කරනවා. ඒ වගේ කිසිම දෙවි කෙනෙකුට බඹ බඹ කෙනෙකුට දෙවියෙකුට බ්‍රාහමණයෙකුට කිසි මිනිසෙකුට කිසිම කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න බෑ කියලා සඳහන් කරනවා. ඉතින් එහෙම සඳහන් කරපු තැනේදී බුදුරජාන් වහන්සේ සරියුත් හාමුදුරන්ගෙන් අහනවා සරුත් ආහඳුරන්ගෙන් විමසනවා බුදුරජාණන් වහන්සේගේ නැත්තම් මගේ සිත විනිවිද දකලාද මේ කියන්නේ මේක කියලා. එතකොට සරියුත් සාමුද්‍රං සඳහන් කරන්නේ විනිවිද දකින්න පුළුවන් කමක් ඇත්තේ නෑ. බුදු කෙනෙක්ගේ හිතක් විනිවිද දකින්න වෙනත් කෙනෙකුට පුළුවන් කමක් ඇත්තේ නෑ. නමුත් මම මේ දේ කියන්නේ කොහොමද කියලා හරි අපූර්ව උපමාවක් කියනවා. තාප්පයක් තියෙනවා වටේටම ලොකු තාප්පයක් තියෙන තැනක් තියෙනවා ආවරණ තාප්පයකින් ආවරණය කරපුවා මුරකාවල් දාපු තාප්පයකින් ආවරණය කරපු තැනක් තියෙනවා මේක වටේට කවුරු හරි කෙනෙක් ගිහිල්ලා පුංචි සතෙකුටවත් යන්න බැරි බවට චූටි මීයකටවත් රිංගන්න බැරි තරම්වත් හිලක් මේ තාප්පේ නෑ කියලා ප්‍රත්‍යක්ෂව දැනගෙන එනවා මුරකාරයා කියන්නේ එහෙම දැනගෙන ඇවිල්ලා අන්තිමට දැන් මේ මුර කුටියේ ඉන්නකොට අයියෙකුට මේ තාප්පෙන් යන්න පුළුවන් ද බැයිද කියන එක ගැන අය අහන්න දෙයක්ද අර පුංචි සතෙකුටවත් යන්න බෑ කියලා හරියටම පරීක්ෂා කරගත්තා නේද අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණයන් අනුමාන වශයෙන් දැනගන්න පුළුවන් කියලා දැනගන්න පුළුවන් කියලා සරියුත් මහරහතන් වහන්සේ සිංහනාදයක් කරනවා ඉතින් මේ වගේ දේවල් වලින් අපිට හිතා ගන්න ඕනේ අපේ සිතෙන් අපි දැන පමණින් හෝ බුදුරජාණන් වහන්සේගේ කරුණාව බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රිය උපේක්ෂාව ආදිය දැනගන්න පුළුවන් තත්ත්වයක් තේරුම් ගන්න පුළුවන් තත්ත්වයක් කවදා හරි උදා කර ගැනීමෙන් තමයි ශ්‍රද්ධාව කියන එක උපදින්නේ. එහෙම නේද? අපේ ජීවිතයට මෛත්‍රිය කියන්නේ පින්නත් නේ මිත්‍රත්වය කියන එකයි. මෛත්‍රිය කියන්නේ මිත්‍රත්වය කියන එකයි. හරිද? එතකොට හතුරු නොවන මිත්‍රත්වයක් අපේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිලා තියෙනවා. කවදාහක්වත් හතුරු වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ වගේම අපේ ජීවිතයට මේ මෛත්‍රිය හඳුනා ගන්න පළවෙනියෙන්ම මිත්‍රත්වය ලැබුණේ කාගෙන්ද කියලා අපි පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. බුදුහාමුදුරුවන්ගේ හිත හඳුනා ගන්න උත්සාහ කරන අපි පළවෙනියෙන්ම මෛත්‍රිය හම්බුනේ කාගෙන්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. කරුණාව කියලා කියන්නේ දුකටපත් වෙනවට තියෙන අකමැත්ත. බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම සත්‍යය දුකටපත් වෙනවට බෝධිසත්වයන් වහන්සේ කැමතුනේ නැහැ. බෝධිසත්ව කාලේදීවත් කැමතුනේ නැහැ. ඒකයි තනියම නිවන් දකින්න පුළුවන්කම තියෙද්දී සුමේද තාපසයා වෙලා ඉන්න වෙලාවේ නිවන් දකින්න නැතුව තනියම නිවන් දකින්නේ නැතුව බොහෝ දෙනෙක් සංසාරගත දෝෂයෙන් අයින් කර අයින් කිරීමේ අදහසින් අයින් කිරීමේ අදහසින් බොහෝ කාලයක් පෙවුම්දම් පිරුවේ ඒකයි. එහෙම කරලා මිනිස්යාට කරුණාව උපදවලා මිනිස්යා කෙරෙහි මහා කරුණාවකින් කටයුතු කරා. මහා කරුණිකයන්න් වහන්සේ කියන්නේ දුකකටපත් වෙන්නේ නැති වෙන්න. අපේ ජීවිතේට පුංචි කාලේ ඉඳලම පළවෙනියෙන්ම මේ කරුණාව කියන එක දැනුනේ කාගෙන්ද කියලා අපි විමසලා බලන්න ඕනේ. එතන හඳුනගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ හඳුනගන්න පුළුවන් වෙයිද? නේද? අපේ ජීවිතේට පළවෙනියෙන්ම මෛත්‍රිය ලැබුණ තැන හඳුනගන්න බැයි නම් නේද? අපි අත්ින්දායක ඒ අත්ින් තැන හඳුනගන්න බැයි නම් බුදුරජාණන් වහන්සේ හඳුනගනීද? පළවෙනියෙන්ම අපේ දුකට දුකට කිසිම විදිහකින් අකමැති අකමැතිව කටයුතු කරපු තැන අඳුරගන්න බැරි නම් බුදුරජාණන් වහන්සේ අඳුරගන්න පුළුවන් වෙයිද? මුදිතාව කියන්නේ දියුණුවට තියෙන කැමැත්ත කෙනෙකුගේ දියුණුවට තියෙන කැමැත්ත. උපේක්ෂාව කියන්නේ ඕනෑම තත්වයක් යටතේ එකම හැඟීමෙන් කටයුතු කිරීම. මේ හතරට කියන්නේ මොනවද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයන් හතරට කියන්නේ සතර බ්‍රහ්ම විහරණයන් කියලා. පින්වත්නි, ওই සතර බ්‍රහ්ම විහරණයන් කියන ඒවා අප්‍රමාණව වර්ධනය වෙන්න ඕනේවා හිතක. හරිද? කරුණාව කියන එක සියලු ලෝක සත්‍යයන් කෙරෙහි අපේ හිත තුළ වර්ධනය වෙන්න ඕනේ. මෛත්‍රිය කියන එක සියලු ලෝක සත්‍යයන් කෙරෙහි වර්ධනය වෙන්න ඕනේ. දැන් අපි වර්ධනය කරලා කියන්නකො 10 දිනකට. ඒ 10 දිනාට දැනෙනවා අපේ තුලේ මෛත්‍රිය කරුණාව තියෙනවා කියලා. නේද? අපි වර්ධනය කරලා කියන්නකො 40කට 100කට ඒ අතත් දැනෙනවා අපේ තුල මේ මෛත්‍රී කරුණාව තියෙනවා කියලා. නමුත් හැබැයි ඒ ඒකට යොමු වෙන ඒ 10 දිනාට 40කට මම දැනෙනවා කියවනේ. ඒ වගේ තමන්ගේ දරුවන් කෙරෙහි තමන්ගේ දරුවන් කෙරෙහි අම්මට තාත්තට තමයි ඉස්සෙල්ලාම ඒ තමන්ගේ දරුවන් කෙරෙහි ලෝකෙම කෙරෙහි නෙවෙයි ඒක වර්ධනය කළ යුතු දෙයක්. නමුත් මව් අම්මගේ තාත්තගේ సంతාන තුල තමන්ගේ දරුවන් කෙරෙහි අඩුවක් නැතුවම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව කියන හතර හතර ගුණය තියෙනවා. හරිද? ඒකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හොයලා බලන්න ඕන අපේ ජීවිතවලට ඉස්සෙල්ලාම මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ලැබෙන්නේ කාගෙන්ද? දෙමව්පියන්ගෙන්. හරිද? බලන්න මේ ලක්ෂණ නැද්ද කියලා. දෙමව්පියෝ දරුවොත් එක්ක ওই වෙලාවකට තින් පොඩි පොඩි දේවල් වලට තරහ වෙනවා තමයි. නේද? නමුත් හැමදාම ඒ අතුලාන්තගත මිත්‍රත්වය දෙමව්පියෝ තුල නැද්ද? දරුවෝ කෙරෙහි තියෙනවා. ඊළඟට හැම නිමේෂයකම හැම නිමේෂයකම දුකටපත් වෙන ස්වභාවය දුකටපත් වෙන ස්වභාවයට අකමැති ගතිය දෙමව්පිය තුළ තියෙනවද නැද්ද දරුවන්ව කිසිම දෙමව්පියෙක් තමන්ගේ දරුවන්ව දුකටපත් වෙනවට කැමති නැහැ හරිද ඒ දුකෙන් මුදවාලන්නමයි හැම වෙලේම තියෙන ලෝකෙ මුදවාලන්න යන්නේ හැබැයි දරුවට නේද ඊළඟට දිනුවේදී වැඩියෙන්ම සතුට වෙන්නේ කවුද අම්මා තාත්තා නේද? පුංචි කාලේ නම් එහෙමයි. ඊළඟට හොඳක් කරත් නරකක් කරත් හොඳ කෙනාටත් නරක කෙනාටත් මොනවා කරත් හරි දැන් මං හදිස්සියේ එතකොට දැන් මට දැන් කවුරුත් වන ප්‍රශංසා කරනවා මං හදිස්සියේ මේ මට මොනවා හරි හේතුවක් උඩ මේ චීවරය අතහරින්න වෙනවා කියලා හිතන්නකො මොනවා හරි හේතුවක් උඩ චීවරය අතර කල්සමකුත් සර්ට් එකකුත් අඳගෙන යනවා කියනකො පාරේ යනකොට මොනවා කියද මිනිස්සු නේද? දැන් ප්‍රශංසා කරන දැන් ආවඩන මිනිස්සු මොනවා කියයිද? ආන් අත්තර බණ කියපු මිනිහා අන්න නේද කියලා ඔන්න කියයි. හැබැයි මම අපේ ගෙදර පැත්තට ගියොත් මොනවා කියයි ධම්මයි තාත්තයි? එන්න පුතේ අතුරට අපි එන විදිහකට එන විදිහකට බලමු නේද? ඕනම දෙයකට මුණ දෙමු නේද? එහෙනම් උපේක්ෂාව කියන එක දෙමාපියෝ තුල කවදත් තියෙනවා. එතකොට අම්මා තාත්තගේ ළඟ තියෙන සතර බ්‍රහ්ම විහරණයන් දරුවන් කෙරෙහි තියෙන ගුණය හඳුනා ගන්න බැරි වුණොත් දරුවෙකුට එයාට කවදාකවත් බුදුරජාණන් වහන්සේව පොඩි දෙයක් අඳුර ගන්න බැරි කෙනාට මහ දෙයක් අඳුර ගන්න පුළුවන් වේද? නේද? පොඩි දෙයක් අඳුර ගන්න බැරි කෙනාට මහ දෙයක් අඳුර ගන්න බෑ. එහෙනම් අම්මා තාත්තා තුල තිබුණ තියෙන සතර බ්‍රහ්ම විහරණයන් Tamanට තිබ්බ කරුණාව, මුදිතාව, උපේක්ෂාව දැනුනේ නැත්නම්, තේරුනේ නැත්නම් පින්වත්නි අපි අන්ධ පුද්ගලයෝ වගේ. හරි? ඒකින්ද බුදුරජාණන් වහන්සේ අඳුර ගන්න බැරුව කවදාකවත් නිවන් දකින්න පුළුවන්කම නැහැ. නේද? ධහම දකින්නවා කියන්නේ ධර්මය අවබෝධ කරනවා කියන්නේ බුදුන් දකින්නවා කියන එකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දකින්න නම් ධර්මය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් ධර්මය දකින්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දකින්නේ කොහොමද? අම්මා තාත්තා දකින්නේ නැත්තම්. අපි මේ අද කියන්න උත්සාහ කරන්නේ තමන්ගේ ජීවිත පෝෂණය කරපු දෙමව්පියන්ට සලකන එක පිළිබඳව එක තැනකදී සඳහන් කරලා තියෙනවා කරේ තියාගෙන අම්මයි තාත්තයි යොදුන් 100ක් අරගෙන ගියා දවසකට ඒ බීපු කිරිවල හෙලපු දහඩියවල ණය ගෙවන්න බෑ කියලා. බීපු කිරිවල හෙලපු දහඩියවල ණය ගෙවන්න බෑ කියලා තියෙන එකම ක්‍රමය මොකද්ද? එකම ක්‍රමය තමයි දෙමාපියන් ණය ගන්න පුළුවන් ශ්‍රද්ධාවේ සීලයේ ප්‍රඥාවේ ආදී ධර්මය තුල පිහිට වැවුවොත් ශ්‍රද්ධාව නැති දෙමාපිය තුල ශ්‍රද්ධාව ඇති කරවුවොත් වීරිය නැති දෙමාපිය තුල වීරිය ඇති කරවුවොත් ප්‍රඥාව නැති දෙමාපිය තුල ප්‍රඥාව ඇති කරවුවොත් අන්නේ ණය ගවන්න පුළුවන් කියන එකයි. ඉතින් ඒකින්ද අපි බොහොම විමසිල්ලෙන් බලන්න ඕනේ අපේ தත්ත්වය මොකද්ද මම කොච්චරනම් ගුණවන්ත කෙනෙක්ද කියලා. බුද්ධ ශාසනය කියන්නේ මහා ගුණවන්ත ශාසනයක්. මවුට කළ උපස්ථානය, පියාට කළ උපස්ථානයේ විපාක ඇත කියන එක ප්‍රබලව දේශනා කරලා තියෙනවද නැද්ද දසවස්තුක සම්මාදිෂ්ඨිය තුල? නේද? ඒක කොතන හරි තියෙනවද දේශනා කරපු තැන? මවු නපුරු ඌ කල නපුරු උනාට කමක් නැත. එහෙම තියෙනවද? නේද? මව් නපුරුකම් කරනකොට නපුරුකම් කරාට කමක් නැහැ. මවට උපස්ථාන කරනකොට මව් නපුරුණා නපුරු නැත්තම් විතරයි කියලා එහෙම දේශනාවේ තියෙනවා. නෑ. ඉතින් ඒ වෙලාවට අපි හිතන්න ඕන විදිහක් තියෙනවා. පියා නපුරු වූ කල නපුරු වුණාට කමක් නැත. එහෙම බලවන්ද? නෑ. එහෙම එකක් දේශනාවේ නැහැ. දේශනාවේ තියෙන්නේ මවට කළ උපස්ථානය. ඇයි අපි අම්මලා තාත්තලා පින්වත්නි හරිද අපිට සලකන්න අවශ්‍ය කරන අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි මේ බලන්න. පුංචි කාලේ දෙමව්පියෝ දෙමව්පියන්ට අපි පුංචි කාලේ හරියන අපරුකම් කරන්නේ නැද්ද? චූටිම චූටි කාලේ. පාසල් යන කාලේ. නේද? අකටුතුකම් කරන්නේ නැද්ද? හරියට නාස්ති කරන්නේ නැද්ද? නේද? එයාලට හරියට වැඩ තියෙද්දී අපි හරියට එයාලගේ වැඩ කරගන්න බැරි වෙන කාර්යක්‍රම වැඩ කරගන්න බැරි වෙන තත්ත්වයට වැඩ කරන්නේ නැද්ද? අපි අසනීපුනේ නැද්ද? නේද? අසනීප වෙච්චලා දෙස් දෙවියෝ කියලා බැන්නද? වැටි වැටි ඇවිදින වෙලාවේ තමුසෙට මම කිව්ව එක සැරයක් කෙලින් ඇවිදින්න කියලා ඇවිදින්න නැත්නම් නිකන් ඉන්නවා <laughs> නිකන් ඉන්නවා කියලා අතහැරියද අපි නේද හැමදාම මොකද කරේ ඇවිදින කම්ම ගත ගත යුතු සියලු දේ කරා නේද අසනීප වුණාම මගහැරලා හිටියද කිරියක හදාගෙන ඇවිල්ලා පාඩම් කරන ළමයාට දීලා ආ මේ බොනවා බොනවා එහෙම දුන්නද නෑ නේද හැමදේම ඇඳුම් ටික හොදලා දුන්නේ තරහෙන්ද තරහෙන්ද පුපුර පුපුරද නෑ බලෙන් අරගෙන හොමින්ට පුතේ මං මං කරලා දෙන්නම් මේක මං කරලා දෙන්නම් මේක කියලා නේද හොදලා මැදලා ඔක්කොම කරලා අන්දලා ඔළුවක් తీරලා ගෙදරින් එළියට යනකොට කොයි විදිහේ හැඟීමකින්ද අම්මයි තාත්තයි බලාගෙන ඉන්නේ? දරුවෝ ලස්සනට අඳගෙන ලස්සනට පිළිවෙලට එළියට යනකොට මොන වගේ හැඟීමකින්ද බලන්නේ? රජ කුමාරයා යනවාය, රජ කුමාරී යනවාය නේද? එවැනි හැඟීමකින්ද නැද්ද? ඒක තමයි යාළම තිබ්බ මුදිතා ගුණය. නේද? හැම වෙලේම තිබ්බ මුදිතා ගුණය ඒකයි. එතකොට අවුරුදු 30ක් 35ක් වෙලා 40ක් වෙලා දැන් ලොකු වෙලා. දැන් ඒ දෙමාපියෝම වැටලා තියෙන කොතෙන්ටද? දරුවන්ගේ මට්ටමට ටික ටික වැටිගෙන යනවද නැද්ද? දැන් සමහර විට කියන දේ තේරුම් ගන්නවා වගේ. දැන් සමහර විට කලින් වගේ තිබුණ පෞරුෂයක් නැහැ. දැන් සමහර විට නේද? අර පොඩි ළමයා වගේ හැසිරෙන ගතිය තියෙනවා. සමහරට ඉස්සර ඔච්චර නොකා නොබී දරාගෙන හිටපු දෙමාපියෝ දැන් වෙලාවට කණ්ඩ ඉල්ලනවා. නේද? වයසට ගියාට පස්සේ කණ්ඩ හරියට වෙලාවට දුන්නේ නැත්නම් චුට්ටක් කෑ ගහන ගතියකුත් තියෙනවා. පුංචි කාලේ අපි කොහොමද දන්නේ? නේද? පුංචි කාලේ අපි කොහොමද? හරියට වෙලාවට කණ්ඩ දුන්නේ නැත්නම් මොකද කරේ? එයාට කිසිම පොඩි කාලේ ඉපදිච්ච දවසේ ඉඳන්ම සටන්. නේද? ඉපදිච්ච දවසේ ඉඳන්ම සටන නේද? අරක දෙන්න මේක දෙන්න කියලා කෑ ගහනවා අඬනවා. ඒ හැම වෙලේම දෙමාපිය අපිට සැලකුවේ කොහොමද? නෑ පුතේ ඔහොම ඉන්න නේද? මගේ අතේ කීයක් හරි මං කීයක් හරි හොයාගන්නකම් ඉන්න කියලා. හැම දෙයක්ම එහෙමයි කරේ. එහෙනම් අද ඒකට අවස්ථාවක් තියෙනවා සලකන්න. අද ඒ කට්ටියගේ මානසිකත්වය පිරිහෙමින් තියෙනවා. නේද? භාවනා ආදීන් ප්‍රගුණ කරගන්න නැති මානසිකත්වයන් ටික ටික ආයේ පුංචි ළමයි බවට පත් වෙනවා. ඉතින් අපේ හිත වලින් අපි අහලා බලන්න ඕනේ එන්න ඒ උපේක්ෂාව එදා උපේක්ෂාව හඳුනගෙන මම අද දෙමව්පියන්ට මට එදා සැලකුවා වගේ සැලකනවද කියලා. හරිද? මම අද දෙමව්පියන්ට මට එදා දෙමව්පියෝ සැලකුවා වගේ සැලකනවද කියලා අපි අපේ හිත වලින් අහලා බලන්න ඕනේ. එහෙම අඩුපාඩු සහිත නම් අඩුපාඩු සහිත නම් අපිට නිවන් දකින්න බුදුහාමුදුරන් අඳුර ගන්න නම් කොහොමත්ම හම් වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා හඳුනා ගන්න බැරි අම්මා තාත්තගේ ගුණයන් හඳුනා ගන්න බැරි වෙච්ච ළමයාට බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න එක අපේක්ෂා කරන්න බැරි දෙයක්. හරිද? මොකද ගුණවන්ත නැත්නම් කය සංසිඳෙන්නේ නැහැ. සිත සංසිඳෙන්නේ නැහැ. ප්‍රමෝදය උපදින්නේ නැහැ. පස්සද්ධිය උපදින්නේ නැහැ. එහෙම වුණොත් නේද ප්‍රීතිය උපදින්නේ නැහැ. එහෙම වුණොත් ඒකාග හිතක් ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකන දෙමාපියෝ ගැන හැම වෙලේම උපේක්ෂා සහගතව හිතන්න පුරුදු වෙන්න ඕනේ. හරි. සමහර දරුවෝ ඉන්නවා හරිය නරක වැඩක් කරනවා. මේවා අපි කියන්න ඕනේ කියලා මම කල්පනා කරේ. හරි. ඒ තමයි දරුවෝ කාර්යබහුලයි. ඇත්ත. නේද? ඒකින්ද එයාලට එයාලගේ ළමයි බලා ගන්නත් තියෙනවා, රස්සා කර ගන්නත් තියෙනවා, ඔක්කොම වැඩ වගේ කරගන්න තියෙනවා. වයෝවෘද්ධ අම්මයි තාත්තයි තේ වැඩ අඩුයි. නේද? අම්මයි තාත්තයි දෙන්නා ධර්මය අවබෝධ කරගන්න කොහේ හරි යන්න හදන ගමන් තේස සහගත එක එක ඒවා කියලා වළක්වන ස්වභාවයක් තියෙනවා. හැමදාම යනවා ඔතන මේ මොනවද ඔක ඔතනම යන්න ඕනේ සීගන්ඩ යන්න ඕනේ හැමදාම හ්ම් කියලා. අම්මගේ තාත්තගේ ණය ගෙවන්න පුළුවන් නම් ශ්‍රද්ධා සීලා ආදී බලයන් වර්ධනය කරන්න කියලා දේශනා කරපු ධර්මය අනුව අම්මා තාත්තට ධර්මය ලබා දෙන්න කියලා ණය ගෙවන්න අවස්ථාව තියෙද්දි යන එකත් වළක්වන එක හොඳද නේද දරුවෝ විදිහට අපි දැනගන්න ඕනේ ඕනම දැඩි කැපකිරීමක් කරලා හරිද මම කරන පළවෙනි ඉල්ලීම තමයි දෙමාපියෝ නිදහස් කරන්න කියන එක හිර කරන්න එපා දෙස් දෙවල් කියන්න එපා. හරිද? මොනවද මේ වෙලා තියෙන්නේ කියලා කියන්න එපා. පුළුවන් තරම් ඒ අය අන්තිමට මැරෙන මොහොතේ ළඟට ගිහිල්ලා මිදි ටිකක් කවන්න, මූණේ බින්ද, ඔළුව අත ගාන්න, හරිද? අනේ අපේ අම්මා කියලා අඬන්න ළඟට ගිහිල්ලා හරිද? ඒ වගේ ඒවා ක්‍රීමෙන් වෙන්නේ අර අම්මාට තාත්තාට මොකද? තවත් ටිකක් අපහසු තත්ත්වයන් ඇති කිරීම විතරයි. මරණ මංචකය පෝෂණය කරන්නවත් ලොකු මිනි පෙට්ටියකට දාලා වල්ලන්නවත් ලෑස්ති වෙන්න එපා. ජීවදාන පින්කම දැම්ම දෙන්න සූදානම් වෙන්න ඕන දරුවා. ජීවදාන පින්කම දෙන්න ගම කට්ටිය හිතා දැන් ලොකු පින්කමක් කරන්නයි වෙන්නේ. නේද? ජීවිතයට දාණය දෙන්න නම් සංසාරම ජීවිතයට දාණය දෙන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ ඇත්තන්ට සසර සුවපත් කරගන්න අවශ්‍ය කරන ධර්මය ලබා දෙන්න හැම වෙලෙම කටයුතු කරන්න ඕනේ. ඒ ඒක දරුවෙකුට කරන්න පුළුවන් උපරිම දේ. අපි අදුම තරමේ පොය දවසකවත් සතියේට එක දවසක්වත් ඒ අතන්ට අවශ්‍ය කරන පහසුකම් උපයාස අපයා දෙන්න ඕනේ. අවශ්‍ය කරන භෞතික පහසුකම් ලබා දෙන්න ඕනේ. කරුණාවෙන් කලකණ්ඩ ඕනේ. වේලාවකට නපුරුකම් කරනවා තමයි ඒකේ ආයේ කිසිම කතාවක් නැහැ. මොකද මොකද අම්මලා තාත්තා නිවන් දැකලාද? නැත්තම් බ්‍රහ්මයේ වෙලාද? නේද? <laughs> මෛත්‍රිය කරුණාව මුල්තාව උපේක්ෂාව තිබුණේ අපි කෙරෙහි. ඉතින් දැන් ඒකින්ද ඒ අයට හරියට එතකොටම කොහොමද මම මේ කියන්න හදන්නේ හැම වෙලේම අම්මයි තාත්තයි දිහා බලන්න මං පොඩි කාලේ හැසිරෙච්ච විදිහටම නේද මේ හැසිරෙන්නේ කියලා. හරිද? එතකොට හරි ලේසි මේක කරන්න. හ්ම් දරුවෝ විදිහට මං කියනවා මේක අමාරු ඉවසන්න අමාරු දේවල් දෙමාපියන්ගෙන් සිද්ධ වෙනවා. හරිද? ඒක අපි සාධාරණව හිතමු. එහෙමද නැද්ද? ඕන තරම් වෙනවා. ඉවසන්න බැරි දේවල් වෙනවා. සමහර වෙලාවට අයියට සලකනවා නංගිට සලකන්නේ. ඒක දෙමාපියන්ගේ ඒවා තියෙන වෙලාවට. නංගිට සලකනවා මල්ලිට සලකන්නේ වෙනස්කම් තියෙන ගතියක් තියෙනවා හරි නමුත් අපි බලන්න ඕන කාගේ දිහාද මගේ සංසාරික විමුක්තිය දිහා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා සලකුණු දිහා බලලා සලකන්න කියලා හැබැයි මතක් කරගන්න ඕනේ එදා මම පොඩි කාලෙත් නේද ඒකෝර හැම වෙලේම තමන්ගේ පොඩි කාලය ගැන මතක් කරන්න ඕනේ මොකද දෙමාපියෝ ගැන අහිතක් හිතෙන විදිහට හිත හිත පවත්තන්න එපා දෙමාපියෝ ගැන අහිතක් හිතෙන විදිහට අපිට හිත හැදෙන දේවල් දෙමාපියන්ගෙන් වෙලාවකට වෙනවා. හරි? පොඩි කාලේ මං කොහොමද? අම්මට වැඩියෙන් ආදරේ, එක්කෝ අක්කට වැඩියෙන් ආදරේ නේද? ඒ වගේ තාත්තට වැඩියෙන් ආදරේ එහෙම තිබ්බද නැද්ද? ඉතින් ඒ වගේ තමයි. මේ නොතේරෙන தත්ත්වයටපත් වෙගෙන එනකොට පීගෙන එනකොට දෙමාපියෝ ඒ වගේ හැතිරෙනවා. එක තැනක ගිහිල්ලා අනිත් අයගේ වැරදි කියන ගතිත් තියෙනවා. නේද? එතෙන්ට ගිහිල්ලා අනිත් අයගේ වැරදි කියන ගතිත් තියෙනවා. නැතුව නෙවෙයි. මම දෙමාපියෝ පැත්තටම කතා කරනවා නෙවෙයි. හරි? ඒ පැත්තේගේ හරියට තියෙනවා ඒ වගේ කරන වැඩ. සතියක් එක තැනක ඉන්නවා. එතනින් ඊට පස්සේ අනිත් තැනට ගිහිල්ලා අතන වැරදි ඔක්කොම කියනවා. ඔන්න ලොකු දුව ළඟ ටික දවසක් ඉන්නවා. ආය එතන ඉන්නකොට එතන ඉන්න එපා වෙනවා. එපා වෙනකොට ඕන් පුතා ළඟට යනවා. ගිහිල්ලා අතන තියෙන ඔක්කොම නැති වැරදි ටික ඔක්කොම කියවන්න පටන් ගන්නවා. නේද? හ්ම්. දේශ දේවල් තිය තිය තිය තිය අතන ටිකක් දවසින් ඔන්න ඔතන එපා වෙනවා. <laughs> ඊට පස්සේ ඊයකට තැනට යනවා. දැන් තුන් දෙනා ඉන්නේ තුන් විනිය ළඟටත් යනවා. ඊට පස්සේ බල්ලෝ ඉවරලා කොහරි මුණුපුරෙක් ළඟටත් යනවා. ඔය රවුමේ ගිහිල්ලා අන්තිමට මොකද වෙන්නේ යාට? ආපහු හිටපු තැනටම එන්න හිත පහළ වෙනවා. නේද? එතකොට මොකද කියන්නේ මොකුත් දන්නේ නැහැ වගේ එනවා. එතකොට ඔන්න සමහර දරුවෝ බලන් ඉන්නේ ආ එනවාකෝ බලා ගන්න. නේද? ගියානේ දැන් එනවාකෝ කියලා. හරිද? එදා පොඩි කාලේ අපිට එහෙම කරේ නැහැ. ඒ හැම වෙලාවෙම පවුලේ ඒ වගේ රවුමේ ඇවිදිනවා නම් දරුවෝ එකතු වෙලා තීරණයක් ගන්න ඕනේ. අපි මේ අපි මේ අපේ අම්මා තාත්තා කෙරෙහි නේද අපිට කිරි දුන්නේ බෙදලා නෙවෙයි. අපිට සැලකුවේ බෙදලා නෙවෙයි. හරිද? ඉතින් ඒකින්ද මාව අද මේ තත්ත්වෙට මගේ මේ ඉන්ද්‍රියන් සංවර්ධනය කිරීම සඳහා මම අද තනියම ජීවත් වෙන්නේ. මගේ පෙර කර්මයක් හින්දා තමයි මාව ඉපදුනේ මේ ලෝකේ. සමහර අය මෙහෙමත් කියනවා. හැදුවා නම් ඉතින් නේද කියනවා. නේද? ඉපැද්දුවා නම් ඉතින් ওই වචන නෙමෙයි කියන්නේ. ඉතින් මට මෙතන කියන්න බෑනේ. නේද? ඉපැද්දුවා නම් ඉතින් හදන්න ඕන කියනවා. හරි හරියට කතා කියනවා දරුවෝ සමහර අය. ඉන්නත් මේ පොඩ්ඩක් හිතලා බලන්න අම්මයි තාත්තයි අපිට අඬ ගැහුවද? ඒ දෙන්න ළඟට එන්න කියලා අඬ ගැහුවද? එහෙම ධර්මතාවයක් තියෙනවද? නැහැ. අපි කොහේ හරි තැනක මැරෙනකොට කොහේ හරි දෙමව්පිය දෙන්නෙක් අපිට අඬ ගන්නවා මේ වා මෙහෙන් මෙහෙන් මෙහෙන් අපි බලා ගන්නම් කියලා. නෑ එහෙම පොරොන්දුවක් නෑ. පොහොරක් ඇති තැනක වැටෙනවා. හ්ම් පොහොරක් ඇති තැනක වැටෙන්නේ පෙර කර්මානුරූපව. කර්මානුරූපව කොහේ හරි තැනක ඒ කර්මයට ගැළපෙන තැනක අපි වැටෙනවා මිසක්ක අපි ණය ගෙවන්න ඕනේ. ඒ වැටුනේ කර්මානුරූපව වැටිච්ච දවසේ ඉඳලා පිළිසිඳගත්ත දවසේ ඉඳලා අම්මයි තාත්තා ජීවත් වෙන්නේ අමුතු ලෝකයක. හ්ම්. එයාලා සියලු ලෝකේ අමතක කරනවා. සියලු වැරදිත් අතහරිනවා. අතහැරලා මේ දරුවාව පෝෂණය කරන්න ඕනේ කියලා මාස 10ක් තිස්සේ අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා. අම්මා විතරනේ තාත්තත් එහෙමයි. හරිද? ඒ වගේ අනන්ත අප්‍රමාණ දුකක් විඳිනවා හරියට නේද මණිකක් රැක ගන්න නාගයෙක් වගේ. මේ එහෙම අනන්ත දුක් විඳලා මහා දුකක් විඳලා තමයි දරුවෙක්ව ලෝකෙට ප්‍රසිද්ධ කරන්නේ. ඒ මොහොතේ ජීවිතයක ඇති වෙන ප්‍රබලම වේදනාව අර දරුවාගේ මුහුණ දකිද්දි අම්මලා හොඳට දන්නවනේ. මොකද වෙන්නේ? ඒවා ඔක්කොම ඉගිරිලා යනවා. ඒවට මොනව වෙනවද දන්නේ එතන ඉඳලා හැම නිමේෂයකම මොකද වෙන්නේ? හැම නිමේෂයකම අරාමට නිවනක් නැහැ. අම්මට නිවන් දකින්න බැරි වුණා නම් අම්මට සෝවාන් වෙන්න බැරි වුණා නම් අම්මට ධර්ම අවබෝධ කරගන්න බැරි වුණා නම් බැරි වෙන්න හේතුව මොකද්ද මේ මං හරි ඒ ගැහෙන ගැහිල්ල එදා ඉඳන්ම ගැහෙනවා ඇති එහෙම ගැහිච්ච අම්මට තාත්තට නේද අපි ලොකු රැකවරණයක් දෙන්න ඕනේ එතනින් එහාට ඒකෙන් ගලවන්නයි කටයුතු කරන්න ඕන කොහොම හරි කරලා ඒ සඳහා හැම නිමේෂයකම හිතන්න ඕන විදිහ තමයි මගේ පොඩි කාලේ මං හැතුනේ මේ දෙන්න ඉස්සරහා මං හැතුනේ කොහමද? කිසිම ආරාධනාවක් නැතුව මේ ලෝකෙට වැටිච්ච මාව මගේ දරුවාය කියලා අරගෙන. හරි මේ බලන්න මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ෂාව දැන් දෙමව්පිය දැන් දෙමව්පිය වෙලා ඉන්න අය අපි කල්පනා කරමු. රස පොඩි කාලේ කන්න කැමති දේවල් තියෙනව නේද? ඔන්න ඔය කැමති දෙයක් හම්බුනහම කොහොම හරි ගිල දාගන්න බලන්න. අයියාගේ අයියාගේ ටිකක් කන්න පුළුවන් නම් කනවා මල්ලිගේ ටිකක් කන්න පුළුවන් නම් කනවා එහෙම තමයි. හැබැයි ඇත්තටම දෙමව්පිය වුණාට පස්සෙත් රස කෑම කෑම තෘෂ්ණාව අයින් වෙලා නෑ. දරුවෙක් කැමති අම්මා හෝ තාත්තා කැමති කෑමක් ගෙදරට හම්බ වෙනවා. ළමයි ඔක්කොම ඉස්කෝලේ ගිහලා. ආවොත් මදි. දැන් අම්මා තාත්තා මොකද කියන්නේ ඉක්මනට ඉක්මනට අපි ගිරලා දාමු මේක ළමයි ආවොත් අපිට නැති වෙනවා කියලා ගිරිනවද නෑ කවදාකවත් නෑ නේද මොකද කරන්නේ එනකන් ඉඳලා ළමයින්ට දීලා ළමයි කනවා දැකලා දැකලා සතුට වෙනවා නේද? ඒ ඒ සතුට ඒ ඒක තමයි මිත්‍රත්වය කියන්නේ. නේද? ඒක තමයි මිත්‍රත්වය කියන්නේ. ඒ ඒ සතුට තමයි ආහාර කොට ඉන්නේ. දැඩි කැපකිරීම බලන්න අවුරුද්දක් ගත්තොත් අපේ දරුවෝ ඇත්තම කල්පනා කරන පොඩි දරුවන් ප්‍රවමන් වෙලාවට කියනවා. හුඟක් වෙලාවට අවුරුද්දකට අතේ මුදල් නැත්නම් ඇඳුම් ගන්න කාට විතරද? ළමයින්ට විතරයි. නේද? පෙන්වන්නෙත් නැහැ. හංගගෙන ඉන්නේ. අතුලාන්ත දුක් කරදර ඔක්කොම හංගගෙන මාව පෝෂණය කරන්න, මගේ මේ ඉන්ද්‍රියන් පෝෂණය කරන්න, අතපය පෝෂණය කරන්න සකස් කරලා සමාජයට නිවැරදිව කෙනෙක් විදියට ඉදිරියට යන්න අවශ්‍ය කරන සියලු දේ සම්පාදනය කරලා දුන්නේ අම්මා තාත්තා දෙන්න. ආන්ගේ බව නිබඳව මෙනෙහි කරන්න ඕනේ. නිබඳව මෙනෙහි කරන්න ඕනේ. හරිද? ඒ දේ මෙනෙහි කරනකොට අපිට දෙමාපියන් ගැන ලොකු කෘතගුණ දැක්වීමේ හැඟීමක් උපදිනවා. හරි. අවුරුදු 30ක් ගියත් 40ක් ගියත් 50ක් ගියත් 60ක් ගියත් අම්මයි තාත්තයි කතා කරන්නේ පුතාට කතා කරනවා නම් ඒ දවස්වල කිව්වේ චූටි පුතා නම් දැන් කියන්නේ චූටි පුතා කියනම තමයි නේද? හැබැයි දරුවෝ පොඩි කාලේ නම් වැන්දා දැන් හැන්දාවට වඳිනවද? නේද? හැමදාම තමන්ගේ දෙමාපියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න ජීවත් වෙලා ඉන්නකම් අපිට පුළුවන්කමක් තියෙන්න ඕනේ. වන්දනා කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. හරි. ඒ විතරක් නෙවෙයි යමක් දෙනකොට පූජාවක් කරනවා වාගේ. ඇයි? මවට කළ උපස්ථානය, පියාට කළ උපස්ථානය නේද? ගරුකටයුතු දෙයක් බව බුදුරජාන් වහන්සේ දේශනා කරා. තේ ටික ගිහිල්ලා හරියට නේද? තේ ටික ගිහිල්ලා ආ මේ බොනවා නම් බොනවා. නේද? ඈ එහෙමයි සමහර දරුවෝ එහෙමයි දෙන්නේ. නේද? ඒක අඩුවට කරන්නේ. ඒක හරි කරදරයක් විදිහට කරන්නේ. හ්ම් හැමදේම වෙලාවට මොවනේ මෙතන. කියලා. නේද? පොඩ්ඩක් තේරුම් ගන්න බෑද? පොඩ්ඩක් තේරුම් ගන්න බෑද කියලා කියනවා. පොඩි කාලේ අපිව තේරුම් ගත්තානේ. මං ආය ආය ආය කියනවා. මේ නපුරු වචන සියල්ලම ධර්ම අවබෝධ කරගන්න ඕන නම් සමාධිය ඕන නම් ප්‍රඥාව ඕන නම් හරි එහාට ධර්මය අවබෝධ කරගන්න ඕන නම් ලෝකෙටම පරුස වචනයෙන් කතා කරන එකට ඉස්සෙල්ලා ඉස්සෙල්ලාම දෙමව්පියන්ට පරුස ඕනම තත්වයක් යටතේ. හරි තමන්ගේ ඕනම තත්වයක් යටතේ දෙමව්පියන්ට පරුස වෙන එක සම්පූර්ණයෙන් නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න බැයි නම් ලෝකෙට පරුස වෙන එක නවත්තන්න කවදාකවත් බෑ. හරිද? දෙමව්පියෝ ඉදිරියේ තමන්ට සංවර වෙන්න බැයි නම් ලෝකෙට ලෝකෙ ඉදිරියේ සංවර වෙනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ දෙමව්පියන් කෙරෙහි කරුණාව තමන්ට තමන්ට කරුණාව දක්වපු දෙමව්පියන් කෙරෙහි කරුණාවක් මෛත්‍රියක් උපදවා ගන්න බැයි නම් ලෝකයේ සියලු සත්වයෝ කෙරෙහි කරුණාව මෛත්‍රියක් උපදවා ගන්න පුළුවන් වේද? ඒක බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන්න බෑ. හරිද? ලෝකෙටම මෛත්‍රිය වර්ධනය කළ යුතු වෙනවා අපි කවදා හරි නිවන් දකින්න. ලෝකෙටම කරුණාව වර්ධනය කරගත යුතු වෙනවා කවදා හරි නිවන් දකින්න. ලෝකෙටම උපේක්ෂාව වර්ධනය කරගත යුතු වෙනවා නිවන් දකින්න. නේද? අම්මා තාත්තා කෙරෙහි මෛත්‍රිය කරුණා මුදිතාව උපේක්ෂාව අපිට උපදවා ගන්න බැයි නම් එයා ලෝකෙටම කරයිද? ඒක බලාපොරොත්තු වෙන්න බෑ. ඒකින්ද මෙන්න මේ පොඩි තැනින් පටන් ගන්න ඕනේ. Taman දැඩි තීරණයක් ගන්න ඕනේ. මම මගේ අම්මා තාත්තා වෙනුවෙන් මෙන්න මේ විදිය ප්‍රතිපත්තියකට යනවා. මගේ අම්මා තාත්තා වෙනුවෙන් මේ වගේ ප්‍රතිපත්තියකට යනවා. මාව මේ පෝෂණය කරලා තිබ්බ ටික හොඳම ඇති. මගේ අඩුලුහුඩුකම් ටික තවත් හදන්න තවත් මේ අහිංසක දෙමාපියන් මම අපේට තියාගන්නේ නෑ කියලා හික්මෙන්ට පටන් ගන්න ඕනේ. හරිද? ඒ ඇත්තන්ට මෙන්න මේ විදිහට මම සලකන්න ඕනේ කියලා හික්මෙන්ට පටන් ගන්න ඕනේ. හරිද බලාගෙනයි බලාගෙනයි ඇයි ආදර්ශයට ගන්න කට්ටියක් පිටිපස්සෙන් ඉන්නවා පේලිය ඉන්නවනේ කවුද නේද ඔන්න දැන් තමන්ගේ අම්මා තාත්තත් ඉන්නවා තමනුත් ඉන්නවා තමන්ගේ දරුවෙත් ඉන්නවා හරිද අර පොඩි අයගේ මානසිකාරය සකස් වෙන්නේ කොහොමද මේ අය දෙමව්පියන්ට සලකන විදිහටමයි හරිද ඒකින්ද තමන් අම්මට තාත්තට හරියට සැලකුවේ නැත්නම් තමන් අම්මා තාත්තට සැලකුවේ නැත්නම් තමන්ගේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඒ ටික හම් වෙනවා. ඉතින් ඒක කර්මානුරූපයි. ඒක හැටි නේද? ඉතින් ඒක හින්දා අපි මේක කුසලතාවයක් බව මතක තියාගන්න ඕනේ. ඇයි? සාමාන්‍ය මිනිස්සෙක් මැරුණොත් අපි අතින් ඒක ආනන්තරීය පාප කර්මයක් වෙනවද? හැබැයි අම්මා මැරුණොත් තාත්තා මැරුණොත් ආනන්තරීය වෙනවා. එහෙනම් ඒකේ විපාක බහුලයි. එහෙනම් අනිත් පැත්තටත් එහෙමයි. නේද? සලකන එකට සාමාන්‍ය කෙනෙකුට සලකනවට වැඩිය තමන්ගේ දෙමාපියන්ට සැලකීමේ ආනිසංශ ඒකයි මවට කළ උපස්ථානේ, පියාට කළ උපස්ථානේ විපාක විපාක ඇත කියලා දේශනා කරේ. හරිද? පුළුවන් නම් දරුවෙකුට තමන්ගේ අම්මා තාත්තා පූජනීය විදියට සලකනද පුළුවන්කම තියෙන්න ඕනේ. හරිද? හොඳින් සුවසේ වඩා හිඳවලා තේක ගිහිලා ගෞරවයෙන් දෙන්න පුළුවන්කම තියෙනවා නම් කෑම එක ගෞරවයෙන් බෙදලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් අඳුමක් පැළඳුමක් ගිහිල්ලා නේද? පූජා හැඟීමකින් ඊටා ගෞරවයෙන් තමන්ගේ අම්මා තාත්තට දෙන්න පුළුවන්කම තියෙනවා නේද? අන්න බෞද්ධ දරුවා. නේද? එතන තමයි ඒ අත්ංගයේ සිත්වල මහා අනේ මගේ දරුවා කියලා ලොකු හැඟීමක් උපදින විදිහට, මෛත්‍රියක් උපදින විදිහට, කරුණාවක් උපදින විදිහට පෝෂණය කරන්න පුළුවන් නම් තමන්ට පුළුවන් නම් ධර්මාභෝධය සඳහා අවශ්‍ය සියලු කටයුතු ටික සම්පාදනය කරලා දෙන හැම වෙලේම පිරිච්ච මෛත්‍රියකින් කරුණාවකින් අනේ මට කලින් මගේ අම්මා තාත්තා මැරෙන්න තියෙන ඉඩකඩ ආව මැරෙන්න පුළුවන් ඒක වෙනම කතන්දරයක්. නමුත් මගේ අම්මා තාත්තා මැරෙන්න තියෙන සම්භාවිතාව ඉඩකඩ වැඩිද නැද්ද? වයසත් එක්ක. එහෙනම් ඒ හුස්ම ටික යන්න මත්තෙන් නේද? අම්මා තාත්තගේ හුස්ම ටික යන්න මත්තෙන් මරණය සිද්ධ වෙන්න මත්තෙන් නොමුලාව කාලක්‍රියා කරන්න අවශ්‍ය කරන කටයුතු ටික සම්පාදනය කරලා දීම වගකීමක්ද නැද්ද බෞද්ධයෙක් විදිහට? නේද? ඒ සඳහායි කටයුතු ටික සම්පාදනය කරලා දෙන්න ඕනේ. හරි මොන මම ආයෙ මතක් කරනවා මොන අකටයුත්ත තිබුණත් ආයෙ මතක් කරනවා ආයෙ මතක් කරනවා ඔය වෙලාවට හුඟක් අය කියන්නේ අම්මලා තාත්තලා කියන දේ අහන්නේ අම්මලා තාත්තලා එක එක තටි වලට අදිනවා අම්මලා තාත්තලා අහවලාට කලකනවා මට කලකන්නේ කියලා ආයෙ මතක් කරනවා මම පොඩි කාලේ මතක් කරගන්න මම පොඩි කාලේ කොහොමද එයාලා මාව පෝෂණය කරේ මම සර්වසාධාරණව සර්වසාධාරණ චිත්තයකින් හිටියේ පොඩි කාලේ ඉඳන් නේද එහෙනම් සර්ව අසාධාරණ චිත්තයකින් තමයි හිටියේ නේද පුදුම නාස්තියක් කරේ පුදුම විදියට හැසිරුණේ පුදුම ඕන නැති වැඩ කරේ නේද හ්ම් එයාලා හම්බ කරපු දේ ගැන මට වටිනාකමක් තිබුණාද අවුරුදු 10 දී 15 දී වටිනාකමක් තිබ්බද නෑ නෑ කිසිම දෙයක් නෑ එයාලා කට කඩනකම් කියනකොට දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්න පාඩම් කරන්න කියලා ගණන් ගත්තද නෑ මොකක්වත් නෑ. නේද? එහෙම තියෙද්දිත් මේ විදිහට සලකපු අම්මා තාත්තට මම කොහොම සලකන්න ඕනද කියලා දැඩි හැඟීමක් අපේ හිතවල එන්න ඕනේ. හරිද? දැඩි හැඟීමක් අපේ సంతානවල එන්න ඕනේ. පින්වත් මේ අම්මල තාත්තල නැති වෙනකොට තමයි සමාජයේ ජීවිතේ තනි වෙච්ච බව කෙනෙකුට දැනෙන්නේ නේද? එතකොට තමයි දැනෙන්නේ. ඊට පස්සේ ඉතින් මැරෙන්න හදනවා එක එක කර කර හරියන්නේ නැහැ, වැඩක් නැහැ. ඒකද කළ යුතු පූජාව, කළ යුතු පින්කම, කළ යුතු දාණය කරන්න ඕනේ ජීවමානව ඉද්දිමයි. හරි. ඒකින්ද ඒ කටයුතු ටික කරන්ඩ අනිත් එක අවසාන වශයෙන් නැවත මතක් කරන්නේ කොහේවත් ඉඳලා ඈතක ඉඳලා කළ හැකි තමන්ට කළ හැකි තත්වයේ තියෙන යුතුයකමවත් නොකර ඉඳලා මරණ මොහොතේ ගිහිලා හුරතල් කරන්න යන්න එපා. ඒ තමයි මැරෙන්නවත් දෙන්නේ නැහැ කියන්නේ. හරිද? මැරෙන්නවත් දෙන්න යන්තම් හිතෙන් ඈත් වෙලා හිටිය දරුසෙනෙහස නේද? අන්තිමට මොකද කරන්නේ? <laughs> මැරෙන්න කිට්ට වෙලා නේද? එයා ආයසරයක් ඒක ඇති කරවන්න ගිහින් ඔළුව අත ගන්නවා, ඇඟ අත ගන්නවා, කවනවා, පොනවා. මම දන්න සමහර දරුවෝ ඉන්නවා හරිම සාර්ථකව දෙමාපියන්ගේ මරණයට මුහුණ දෙනවා. හරිද? හරිය අපූර්වට අම්මා අම්මව තාත්තව සතුටවලා අපූර්වට පිරිත් ටික දාලා පින්පොත් මතක් කරලා අම්මා හිත හදාගන්න අම්මා හිත පිහිටව ගන්න අම්මා මේ පැත්තට බැඳීමක් ඇති කරගන්න එපා කියලා ධර්මානුකූලවම ජීවත් වෙච්ච අම්මව තාත්තව ධර්මානුකූලව ධර්මානුකූලව දරුවෝ ඒ කට්ටියගේ මරණයේදීත් ඒ කට්ටියට ලොකු පිහිටක් වෙන තරණක් වෙන හරි අපූර්ව බෝධිසත්ව දරුවෝ මේ මේ ලංකාවේ වුණ තරම් ඉන්නවා. අන්න ඒ වගේ බෝධිසත්ව ජීවිතයක් බවට පත් වෙන්න මහා ගුණවන්ත ජීවිතයක් බවට පත් වෙන්න දැඩි අදිෂ්ඨානයක් ගන්න ඕන. අද අදිෂ්ඨානයක් ගන්න ඕනේ. මට නිවන් දකින්න ඕනේ. මම දුක් කෙලවර කරන්න ඕනේ. ඒ සඳහා මම ගුණවන්ත වෙන්න ඕනේ. ඒකින්ද මම මගේ ඕනම තත්ත්වයක් යටතේ මොනම අකටයුත්තක් ඉදිරියේදී හෝ මම මගේ දෙමව්පියන්ට කවදාකවත් පරුස වෙන්නේ නැහැ. කවදාකවත් පරුස වචනයකින් ආයෙනම් ආමන්ත්‍රණය කරන්නේ නැහැ කියලා හික්මෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. පුංචි කාලේ මතක් කරගන්න ඕනේ. හරිද? එහෙම කරලා එන්නේ විදිහට ශක්තිමත් වුණොත් Tamanට ලෝකයට මෛත්‍රී කරන්න පුළුවන් වෙයි. ලෝකයට කරුණාව දක්වන්න පුළුවන් වෙයි. ලෝකයට මෛත්‍රිය දක්වන්න පුළුවන් වෙයි. ඕනම කැපකිරීමක් කරන්න සූදානම් වෙන්න ඕනේ. ඒ සඳහා. ඉතින් ඒකින්ද Tamanගේ විමුක්තිය ඇති කර ගැනීම සඳහා දෙමව්පියන් ගැන කටයුතු කිරීමෙන් මම හිතන්නේ අපිට නිවන් මඟ විවර කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නිවන් මඟ ඇහිරෙනවා. දෙමව්පියන්ට නොසලකා ඉන්න අයට නිවන් මඟ ඇහිරෙනවා. බුදුන් දකින්න ඉස්සෙල්ලා අපි ආරාධනා කරන්නේ තාත්තව දකින්න අම්මව දකින්න ඊට ඒ කෙනාට බුදුන් දැක ගන්න පුළුවන් වෙයි. හැම කෙනෙකුටම උතුම් කුසලයන් වර්ධනය කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා. තමනුත් ධර්මය ශ්‍රවණය කරලා අන් අයටත් ධර්මය බෙදලා දෙන්න කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරපු මේ පින්වත් ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. තම තමන්ට මේ කරගත්තා වූ මහා පුණ්‍ය කර්මය උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වෙන කෙනෙක් බණ ඇහිලා සංවර වෙන වාරයක් වාරයක් ගානේ මේ ධර්ම දේශනාව ඇහිලා දෙමව්පියන්ට සලකන වාරයක් වාරයක් ගානේ මේත් සංගේ චිත්තසංතාන සූපත් වෙන්න උතුම් නිවනින් සැනසෙන්න මේත්න්ට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මම් පරන්ති.